සංකාරෝනි ජාතති ධම්මා ඉච්ඡා සංකා මනාපා දුර්භාලෝ කතින් පතමේ චත්තාරෝ භෝගාමේ උක්ඛංජන්තු සාධම්මේ නාති අයම් පතමෝ ධම්මෝ යද්දෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මේ අනෝමේ නන්දා සාධම්මේන යතෝ මේ අභුග්ගච්ඡති සාධම්මේ සාඝාතේ සාඋපඤ්ඤාවේ අනන්‍යතෝ ධම්මෝ ඉස්සෝකන්තෝ මනාතෝ දුල්ලෝ ලෝකස්මි ඕමේ නන්දා සාගම්මේන යතං නන්දා කාමාති සා උපජ්ජායේවි ඉරං ජීවානි දීගමද්ධායන් පාලේ මේකේ අයං තක්කතියෝ ධම්මෝ ඉස්සෝකන්තෝ මනාතෝ දුල්ලෝ ලෝකස්මි සෝමේ ලද්දා සා ධම්මේන යසං ලද්දා සා ඥාති සා උපද්ධායෙහි චිරං ජීවිත්වා දීගමද්ධාගම් පායත්වා ආයත්‍ය දේදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජාමි චිරං චතුක්ඛ ධම්මෝ ඉස්සෝ සන්තෝ මනාසෝ දුල්ලභෝ ලෝකස්මී ඉමේකං චතුන්නං ධම්මානං විත්තානං සංකානං මනාපානං දුල්ලභානං ලෝකස්මින් චත්තාරෝ ධම්මා පතිලාභාය සංවත්තන්ති ප්‍රඥාවන්ත කින්නතුනි ලෝකාන්තර වූ සම්මාසම් බුදුරජාණන් වහන්සේ සමස්නෝර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලයේ අනාථපිණ්ඩික සිටුවරයා දවස් දෙවාරයක් බුද්ධ වන්දනාවට යනවා. කවදාකවත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධ සුකුමාලයි, ශාස්ත්‍රීය සුකුමාලයි දෙලෙන මිතුන්න ගාම් දෙතින් වේසකපත් වෙනවා. මම නම් ප්‍රශ්න කරන්නේ කියලා හිතාගෙන ප්‍රශ්න කරා. තම සරුවඥන් වහන්සේ සුදුසු අවස්ථාවන් විදී අනාථපිණ්ඩික සිටුවරයා අමතා විශේෂ දේශනා පවත්වන තියෙනවා. වේලාම සූත්‍රය ගැන දේශනා දැන් මේ සඳහන් වෙන ප්‍රාර්ථකාන සූත්‍ර දේශනය එයා බුදුරජාණන් වහන්සේ එතුමාට දේශනා කරන දේශනාවක්. මේ දේශනාවේ සඳහන් වෙනවා බෞද්ධ මිනිසයන් විසින් බෞද්ධයන් විසින් පිටන පතන ප්‍රාර්ථනා හතරක්. බෞද්ධයන් විතරම ආනාමයේ කුසල් කරන්ද එළමී සිටින බැවින් ධාර්මිකව ධර්මයේ ප්‍රාර්ථනා කරනවා. එවාගෙම සද්ධා බුද්ධ සම්පන්න පිරිවර සම්ප්‍රතිය ප්‍රාර්ථනා කරනවා. සියලු නිරෝගීව දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. ආල්පාගේ කෙලවර සුගත ලෝකයේ උපදින්න ප්‍රාර්ථනා කරනවා. මේ කාරණා හතරේ සාතුපාග්ගාණි දුර්ලභෝ ඉස්මෝ කාන්තෝ මනාතෝ දුර්ලභෝ කාම හතරක් බව පහදා දුන්න මේ සූත්‍රය පාඨය. ධාර්මිකව ධනවත් වීම දුර්ලභ දෙයක්. යස සිරවර සම්පන්න යසක පැතිරීම දුර්ලභ දෙයක්. නිරෝධීව දීර්ඝාස වීම දුර්ලභ දෙයක්. ආලෝකවල සුභේතාන එකක් දුර්ලභ දෙයක්. මේ අතර එක්කෙනෙකුට ලැබෙනවා කියනවා නම් මේ විපාක වැඩිගත් පුණ්‍යවන්තකමක්. නමුත් බෞද්ධයන් බලාපොරොත්තු වන්න ඕන. ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. බලවත් ඡන්දය, බලවත් වීරිය, බලවත් චිත්තය බලවත් වීමක් වෙන නුවණ තේනවා නම් කරන්න බැරි දෙයක් ලෝකේ නැහැ. මහා සාගරයේ තියෙනවා ගොඩ වෙලා තියෙනවා මේ කියන කර්මතා නිසා. මහා ජනක කුමාරයා අන්දාසක් සිත්තේ මහා මුහුදේ තියෙනවා ගොඩෝනේ බලවත් කුසල ඡන්දය, කුසල වීර්යය, කුසල චිත්තය, කුසල යමාන්තන නුවණ නිසායි. නන්දේ කුමාරයා මහා මුහුදේ තියෙනවා ගොඩෝනේ ඒ විදිහටයි. ඊළඟට වල මැද්දට පැනලා පන්තින් පන්තරන් තමයි සමර්ථෝමේ ඒ ධර්මතා හතර හිතේ වඩා වර්ධනය කරගත්ත නිසයි. අමාරුවේ මාර්යා පළවා හැරලා මාර්යා ලැජ්ජාට පත්ව ලදානා විකුසල් කරන්ගත් බෝසතුන් වහන්සේ සමස්තුනේ ඒ ධර්මතා හතර නිසයි. ධනවත් කුසල සම්මේ කුසල විවිරිය කුසල සිතා කුසල නිමාන්තන නුවර ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉච්ඡම කාන්තෝ මනාපෝ දුර්ලභෝ ධර්මතා හතර අත්පත් කර ගැනීමට හේතු ධර්ම හතරක් තියෙනවා. ඒකයි මේක විස්තර කරන්නේ. සාධා සම්පදා සීල සම්පදා ඥාන ඥාන සම්පදා පඤ්ඤා සම්පදා මෙන්න මේ ධර්මතා හතර ධාර්මිකව ධනවත් වෙන්නට යතෝ කීර්තිය පැතිරීමට නිරෝගීව දීර්ඝාසු විඳීමට සුගති ලෝකයේ ඉපදීමට මේ ධර්මතා හතර පිහිට වෙනවා හේතු වෙනවා. මේ සද්ධා සම්පදායයන් කුමක්ද කියන එක තෝරලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ධර්මයේ ස්වභාවවත් භාව සංවරත්නයේ සිටිපන්න භාව යම් කෙනෙක් අදපස්යෙන් කියනවා නම් මේකට කියන සද්ධා සම්පදා මේ ශ්‍රද්ධා සම්ප්‍රදායේ තියෙන අවස්ථා හයක්. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව සම්පස්නාදන ලක්ෂණ ශ්‍රද්ධාව ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව සංකම්පන ලක්ෂණ ශ්‍රද්ධාව ආගම ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධාව කියනවා. මේ ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව කියන්නේ අපි හැමදාම කියනවා සිටිතෝගාසා සමස්කාර පාඨය ලක්ෂණේ සරණං වඤ්ඤං බුද්ධෝනේ සරණං වරං කියලා භාවිතා කරනවා. මේ යන්නේක කියන්නේ කෙරෙන්නේ තමන් අද කල්යෙන් බුද්ධ ධර්ම සංඝ රත්නත්‍රයේ පිළිගැනීමයි. මේ පිළිගැනීම තමයි සද්ධාන ලක්ෂණ සද්ධා. සංපතාදේ ලක්ෂණ සද්ධා විද්‍යප්‍රදා ප්‍රබලයි. තමන්ගේ හිතේ දුක කනගාටුවක් දියක් ඇති ගැනීමක් සන්ත්‍රාසයක් හිතේ සංකලයක් ඇති වුණොත් දේවාල ගාමියන් නැතුව කාබබා කුමාරි සාන්තෝදයක් හොයන්න දෙයක් නැතුව වෙන යම් යంత్ర මන්ත්‍ර ආදී බලසොයිල් පස්සේ යන්නේ නැතුව දුදුගුණ ගාම්ගල සංගුණ ආවර්ජනා කරමින් භාගතත් චරිත බුද්ධ චරිත ශ්‍රාවක චරිත බුදු බණ මේවා සිහිපත් කරමින් ඉත පහදවා ගන්නවා හිතේ තියෙන දුක් දුම්නස් කනගාටු බිය තැති ගැනීම යටපත් කර ගන්නවා අන්න යටි කර ගැනීම හරියට බොර වතුරට උදකා ප්‍රසාදක මණිකක් දැම්මම සෑදෙනවා වගේ හිත විසන්න බාග පමුණවා ගැනීමයි. ඒ සඳහා දාපන ශ්‍රද්ධාවට කියනවා සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා. සම්පා සම්බන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ ඒකත් වඩා බලගත් ශ්‍රද්ධාවක්. ගංගාවන් දිගට තනා ගණාගෙන යනකොට බණට බහින්න දැන බයෙන් එකත්තේ පිළිග පිළිෙන්න අතරේ යෝග කුරුසියේ යටදාවක් අරගෙන ළඟදී දෙදැයක් කරමින් මෙතන මෙතන යනවා. අන්න ඒ වගේ තමයි දාන සීල භාවනාදී ඉස්සරහට කරන්නේ ජීවිතත් වෙන හිත යම් යම් බාධාවන් ඇතිවෙනවා. සීලක සංහාරි වෙන යම් දුක් බාධාවන් ලැබුණා නම් ඒවාට ප්‍රතිබද වෙන්නේ නැතුව ජීවිතය ගැනවත් නොබලාවේ කුසල් කිරීමේ උද්‍යෝගීමත් සංසාරිත වෙනවා සම්ප්‍රසම්බෙන් ලක්ෂණ සද්ධාසියේ ඊගාර ගුණ දෙකක් වහලා බලගත්තා. අපේ බෝසතාණන් වහන්සේගේ බෝධි සංවාදයේ තුරු බොහෝ ජාතිවල බොහෝ ආත්මවලද මේක පැහැදිලිව සාකච්ඡා කෙරේ. එකක් තමයි පදිලංගාර බෝධිසත්ව සමිතිය. පදිලංගාර බෝධිසත්ව ශාලාවේදී බෝසතුන් වහන්සේ පුදා කලපතන් දිගී මගේ අකරණයන්ට ධම්මයක් පැහැදුවා. ආසංඝාතනේ ධම්මයට දියුණු වුණා. දෙලදානෙන් ධනෝපාලනය කරමින් ගාස්කණන් දෙනාට දිනපතා කෑම දීන ඇඳුම් සැලෙනුම් දෙලෙත් මේ හැම දෙයකින්ම දන් දෙනවා. ප්‍රයත්න අස්ගාතස්සිතේ ගම්මාදන පරිවතෙහි විරෝධ සමාපස්යෙන් වැඩි සිටි පසේ දුදු කෙනෙකුන් වහන්සේට නිතින් පාසයදී අවදී පාන්දරේ. එහෙනම්වට දෙනෝ දහසක් දෙනක් ඇවිල්ලා හිටියා දන් ගන්න. පසේ දුදුරජාණන් වහන්සේ ඉදා දාන්නේ වැඩසුණු පිරිනුවන් පානවා. ඒක නිසා ඒ බව දැනගත්ත දිව්‍ය ලෝකයේ ඉහළම තැනින් වතුවාට ජීතුතියා මෙතන දී අඟුරුවක් නැවුවා කාලාවතයි අපේ බුදුරජාණන් වහන්සේට අතරේ. සැකදීනම් තරම් දිවිසාලම දී අඟුරුවක් ඒක බලන්න බලයි ධම්ම රත්නේ. මේක කෑ ගන්න පටන් ගත්තා. නමුත් මේ උදාගාස ඇති අර මුලින් සඳහන් කළානේ කුසල ඡන්දේ කුසල වීරිය කුසල චිත්තේ කුසල විමර්ශන නුවණ කියන හතරක් තියෙනවා කියන අහිවාහිතේ ජීවුන කරගත්තේ කදිරංගාරේ බෝධිසත්වයන් වහන්සේ එකාතකින් පිළිබස් පාත්‍රයේ තුල අනිත් අතෙන් ඇල්ලක යඩගෙන ආවන්නේ ගිනි අඳුරවල් ළඟට කල්පනා කළා මෙතන ඉබේ ගිනි අඳුරවලක් නැරෙන්න බෑ ශාස්ත්‍රීය සංගරණවන්තේ බාධා කරන මාන පාක්ෂික දේවතාවුන් මෙහෙම කිනෝගේ වැඩක් වෙන්නේ නැති කවුරුනොත් මවාපු කෙනෙක් සමාද තිනේවා කියලා අහකද කියනවා. ආසේ දිලිසි දිලිසි සිටියා වසවල් දිවි කුක්කිය. ඇතුව තමන් සම්ද මම වසවල් දිවි කුක්කිය. මේ විඤ්ඤාණුරවල නැන්නේ මකුසාද දාන වඩක් ගන්න. කියලා වුණා අපි අභියෝගයක් කරලා වසවල් දිවි කුක්කිය ඒවා එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. 100ක් 1000ක් තවත් නම් මේ දාන වලක්වන්න බෑ. මා දන්නේ නැති බලන්නේ කියන අභියෝගයක් කළ සත්‍යස්යාවක් කළා. මම කුඩා කලපතල් මෞඛ්‍යන් දුවතෙන් කළා. මේක පන්සිල් මං රැස්සා, හොයාදි තිය රැස්සා. නම බුදු කසේ බුදු මහරහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයි. මහෝත්තමයන් වහන්සේලා දීපුදා දානාදී පාරමී තුරු බව සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මට මේ දුනියඟුරුව මල ඇහින් ගිරෙන්න මන්නේ දැතින් මේ දානි සින්නමන්නේ සත්‍ය ලැබේවා කියලා නම් මේක. මේක නම් පුදුම සින්නක්. ඒ කියන්නේ බලන්නේ කියා යුක්තිත උනා. මේ මේ අපරාධයක් වෙන යනවා මේ දෙක කියලා. නමුත් උන්වහන්සේගේ ගුණස්කන්ධය අචේතනික මහ පොළොවට දැනුණා ගුණවන්තයාගේ ගුණය මහ පොළොවට දැනෙනවා. අගුණවන්තයාගේ අගුණයක් මහ පොළොවට දැනෙනවා. අමෙතානි කරුණා බුද්ධිරෝ දුකේ මානය ආදීන අත්බුද්ධි රජ්ජිරෝ නන්ද මානවක නන්ද යක්ෂයා චින්ති මානවිකාව දේවදත් දෙරුන් ආදී අලෝකනා නාපාට ගියා කෙන බොරුවක් නෙමෙයිනේ මේ මහෝත්තමයන් වහන්සේ මතු අනාගතයේදී බුදු වෙලා බුදු වෙන්න පහළ වෙන කාලයේදී සද්දමෝ පියොම් කණනගේ සිතුම් සිත්පතෝ පිළිගන්න සුදුසු භාග්‍යවන්ත බව සාධකයක් ඇතේ. දුනියා ගුරුවර නැද්දෙන් අට රෝධයක් තරම් විශාල දෙලුම් මලක් පහළ වෙනා සිරිපතුල පිළිගත්තා. අප්‍රණක් හේතුන් දෙනතිනා අතේ බුදුරජාණන් වහන්සේට ධර්මයේ පිළිගන්න ගාථාවකින් ආරාධනය කළා. සාමම්පතාන් නිරයන් උද්දකාලෝ අමන්තිරෝ නාමරියන් පරිස්සාන් සම්දසින්දම් පටිග්ගහ ස්වාමීනි මගේ හිතේ අසුතුරු වෙලා මා උඩුකුරු වෙලා රත්න කමක් නෑ මගේ ශරීරයේ අන්තිමාවුරුවන මාතපත් වෙන කමක් නෑ කියලා මම අමුරුවල මන්දිරේ තන්න ස්වාමීනි මට මගේ සමතරට නිමිනේ සින්පතේ සම්මුදින්ද මට පුළුවන් කමක් නෑ ස්වාමීනි මත් අනුකම්පාවෙන් මගේ දාන පිළිගන්නේ වාසය දානේ පූජා කරනවා. සතේ බුදුරජාණන් වහන්සේ ඉච්ඡිකාම් සත්‍යයන් කියන සම්මේ සමිජ්ජතු ආදී ගාථා දෙකෙන් අනුමෝදනා දේශනා කරලා බලා සිටින්නේ මහසෙන් ගැදියා. අනුමෝදාසක් දෙන සාදුකාර දෙන මහා උද්ඝෝෂණයක් කළා. ගොඩතුන් වාසේ උන්හාන කළ කිව්වා සත් පුරුෂයනි සීකම් කරන්න බය නොවේවා. මං ජීවිතය ගැන නොබලා පැන්නා මා රැතුණු ධර්මයේ මට තින්තමුණා එනිසා මා මේ සිද්ධ කරගත්ත උදාර කුසලයේ ඔබ සෑම දෙනා අනුමෝදන් වෙත්වා සමානාගතයේදී ලෝතුරා බුදු වෙලා මේ කියන ලෝකවාසී සම්ලෙන් දැන සත්‍ය අමාම නිවන් කුල ගන්නට බුදුපා පිළිසම මේකනේ හේතු වේවා කියලා ගොඩ වුණා මෙන්න මේ වාගේ සෙන්කම් කිරීමේ උද්‍යෝගීමත් ශ්‍රද්ධාවට කියනවා සම්පස්කන්ධන ලක්ෂණ ශ්‍රද්ධාවේ. අනුකම්පන ශ්‍රද්ධාව කියන්නේ දහාවියා ගොඩක ඉන්න සිටේ වඩ කියන්නේ වැටෙනවා. මගේ ඉන්න සිටේ වඩ කියන්නේ වැටෙනවා. ළඟට ద్వාරයක ඉදි කඩුල්ල කියලා ඉන්දිකේයක් හිටවලුවා. අතර වෙනක් පොළවේ පිට වෙන අතර එන පොළවේ මුදට තියෙන එක ශක්තිමත් දැලයක්. එක්කෝ නිබලා හරයක් නැත්නම් නාගත් හරයක් නැත්නම් ඇහැල හරයක් යනි හර ඇටේ ඉතාලේ කණුවක් තමයි ඉන්ද්‍ර කේලේ හැටියට හිතවන්නේ ඒකකටවත් මේ ගලවන්න බෑ පාස්පසින් සූදිගෙන යන සැඩ මාර්ගයකට සොලවන්න බෑ මේ ඉන්ද්‍ර කේලේ ඒ වාගේ යම් කෙනෙකුගේ හිතේ බුද්ධ ධර්ම සංගත සාක්ෂාත්‍රයේ කෙරෙහි විසුම හේතුවකින්වත් සොලවන්න බැරි ඉස්තිල සද්ධාවක් හේතියනම් ඒකට කියනවා ඕකප්පන ලක්ෂණ සද්ධා කියලා. ආගම සද්ධා කියන්නේ බුදු වීමට, සතේ බුදු වීමට, අභිසමහා සංවාදයේ සමතුල ලැබීමට නියත වෙච්ච උත්තරයන් ඉන්නවානේ. ඒ උතුමන්ගේ භවයක් භවයක් පාසා අනුන්ගේ උපදේශයක් නැතුව සම්පූර්ණ කරන විසද්ධා පහළ වෙනවා. ඒකට කියනවා ආගම සද්ධාව කියලා. අවවාන්නාදී මාර්ගඵලාවෙන් උතුමන්ගේ තේරෙන සද්ධාවට කියනවා අධිගම සද්ධාව. මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවේ කියලා කියනවා. ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවේ. මාර්ගයේ පුත්‍රයාටවත් ඒ සද්ධාව හොලවන්න බෑ. දිනක් සරත් නුවරදී සරුවක් යන වහන්සේ සුරංගාට කියන මානව මුනිගොට බණ කියලා සෝවාන් වෙලා දෙදර ගියා. දෙදර ගියා පිටේලාවකින් මෙන්න බුදු කෙනෙක් ආවා. ඇවිල්ලා කියනවා මානවකේ මම ඉස්සෙල්ලා බණක් කිව්වා නේද සීල සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා. නෑ සීල සංස්කාර අතරින් සමාධි සංස්කාර නිත්‍යයි සත්‍යයි ආත්මයි කියලා පිළිගන්නයි. මේ සූරම්බත් මානවතුනා කල්පනා කළා බුදුරජාණන් වහන්සේලාට වචන වර්ධින්නේ නැහැ. සැකයෙන් දේශනා කරන්නේ නැහැ. නැවත සංශෝධන කරන බණපදුන් වහන්සේලාට නැහැ. මේකනම් බුදු කෙනෙක් වෙන්න බෑ. සීල සත්‍යාව සමුකවුද කියලා. වසවාදී පුත්‍රයා මොන කුලොක්කමක් කළත් බොරු කියන්නේ නැහැ. ඊළඟ වස්වාගීය පුත්‍රයා කියලා. ඒකට අතුරු තුනක් ගානේ කියවා වස්වාගීය පුත්‍රය. පුරාණ සීගත ආස්තාවක් මගේ පිළිගැනීම කොළවන්ත දැයි කියන අතුරු තුනක් ගානකොට උන් අතුරු දාන වුණා. මෙන්න මේ වාගේ කොළවන්ත දැයි ඉස්සින් සංධාවක් මාර්ගඵලාදීන්න බැරි දෙයනවා. අපි මේ අනුව කලක බැලීමේදී මේ අර ආකාරී ශ්‍රද්ධාව යම් කෙනෙකුගේ සිහිතයනම් ඒ ශ්‍රද්ධාවන්තයා සත්‍යයෙන්ම ධාර්මිකයි. සාමිච්ඡ බැවින්ම අප්‍රමාදව තමන්ගේ ජීවනයේ කටයුතු වල යෙදෙනවා. එනිසා ධාර්මිකව ධනවත් වෙනවා. සංඝා නිසාම යසත කීර්තිය සැකේනවා. සංඝා නිසා වැඩි වැඩියෙන් කුසල් කිරීමෙන් නිරෝගී සුවය දීර්ඝවසේ ලැබෙනවා. සංඝා නිසාම කළ කුසල් දෙලෙන් සුගතියකට යනවා මෙන්න කාමයේ හේතුව. සීල කාමයේ සීලවන්ත බව සීල සම්පදාය අවබෝධයෙන් රැක්නා නිත්‍ය සීලයක් පිරිසුදු ආරක්ෂා කර ගැනීම සීල සම්පදායයි. සීලයක් ආරක්ෂා වෙන්න ඕනේ ක්‍රම අටකට. අඛණ්ඩ අච්ඡේද්‍ර අසබල අකල්මාස බුද්ධිත් විඤ්ඤෝපචක්ක අපරාමර්ථ සමාධි සංවත්නික කියලා. අඛණ්ඩ කියන්නේ ශික්ෂාපද සමාදන් වූ ශික්ෂාපද අතරින් මුලින් අගින් සදානගෙන රැකීම. අච්ඡේද්‍ර කියන්නේ බැඳින් සිට පදයක් හදාගන්න නැතුව රැකීම. අසහල කියන්නේ තේරිය විසික පද සඳහා නොගැනීම. අසංවාස කියන්නේ තනින් තනින් සිටිනද දෙන්න නොගැනීම. විශේෂ කියන්නේ ලාභ සංස්කාර කීර්ති ප්‍රසංසාපේක්ෂා නොකිරීම. විඤ්ඤා ප්‍රසාද කියන්නේ බුද්ධ ආදී උතුමන් විසින් ආරක්ෂා කළ අයුරින් කියන්නේ රැකීම. අපරාමර්ථ කියන්නේ දිව්‍ය මනුෂ්‍යාගේ භව සම්පත් නොපැතීම. සමාධි සංවත්නී කියන්නේ තම තැනකදීම සිත් සමාධිය ලැබෙන හේත සීලය පිරිසිදුව රැකගෙන සිටීම. මේ විදිහට සක්නාවල සීලයට කියන සීල සම්පදාය. මේ සීල සම්පදාය යම් කෙනෙකුගේ සංස්කාර මුදින් පිළිපදා සිටිනවා නම් සාධා සම්පදායක් මුදින් වෙනවා නම් අනත්තා බොහෝම ධාර්මිකයි. මේ නිසාම අරිතවලින් වැළකීලා ධාර්මිකව ජීවත් වෙනවා, ගැහණු ජීවනෝපාය සිදු කිරීමෙන් ධාර්මිකව ධනවත් වෙනවා. එවාගෙම තමන්ගේ සීලය නිසාම යසෝ කීර්තිය ලැබෙනවා. සීලය නිසාම කුසල කිරීමෙන් නිරෝගී සෝය දීර්ඝායුෂ වැඩෙනවා. සීලය නිසාම කුමති සහායන වෙනවා මෙන්න දෙවෙනි හේතුව. මේ කාමයේ ත්‍යාග සම්පදාය. ත්‍යාග සම්පදාය කියන්නේ විගතමල මස්කේනේන සේතසාගාරං අධ්‍යාවසති. හැමදාම හිතන උදේ නැගිට ගමන් ආකාරයමක් අර ජීවිතේ ලැබේවා. අර පරිත්‍යාග කුසල චේතනාව නිතර දවසේ ගෙවනවා. මුක්තිකාගෝ තමන් යම් කිසි දෙයක් දෙනවා නම් අද තුලින් මේක පරිත්‍යාග කරනවා. ආතපානේ අත හොදාගත්තා වගේ තෘෂ්ණාවක් ඇතිව දන් දෙනවා. යාපයෝගෝ කවදාරි නමේම තරවාදී වුණ කිව්වොත් මෙසේ මෙතියා ඒ දේ සිදු කර දෙනවා. උත්සාහ කරතෝ විතරම අංගත දෙදා ආදී මේ පුරුද්ද ඇති කර ගන්නවා. දාන සංවිභාග රතු තමන් හරියම්බ කරන ඉතුරු අග්‍රගාමී දෙනවා තමන් අනුභව කරමින් වෙනකොට උනක් දෙනවා ඒ කර්මයට කිවිච්ඡාමයේ අනුගුණන් ඒකට තේනවා ත්‍යාග සම්පදා මේ ත්‍යාග සම්පදාව නිසා අර සද්ධාවත් සියලයක් දෙකේ පිහිටාගෙන ත්‍යාග සම්පන්නයේ පුරුදු කිරීම නිසා ධාර්මිකව ධනවත් වෙනවා වතුර මෙදකින් ගන්න ගන්න අලුත් වතුර උනන්නා වගේ සම්බන්ධ වැඩි වැඩියෙන් ආදායම් මාර්ග උදාපත් වෙනවා. ඒ නිසා ධාර්මිකව ධනවත් වෙනවා. අනෙක් ත්‍යාග සත්‍යා සම්පදා වගේම ත්‍යාග සම්පදා නිසා යසෝ කීර්තිය සැකරෙනවා. වගේම නිරෝගී දීර්ඝාසය වෙනවා ආයු කෙලවර සුභතිය කියලා. මේ තුන්වෙනි හේතුවයි. හතරවෙනි එක ප්‍රඥා සම්පදාවයි. ප්‍රඥා සම්පදානන් දේශනා කොට වදාලේ සාමදනාවේ චිත්තසංතාන අඳුරු කරන ධර්මතා පහක් තියෙනවා. මෙන්න මේ ධර්මතා පහ මන පවත්වා ගැනීමේ ප්‍රඥාවයි. මොනවද මේ ධර්මතා පහ කියන්නේ? කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, සීලනින්ද නීවරණය, ඉද්ධාති කුක්කුච්ච නීවරණය සහ විචිකිච්ඡා නීවරණය. මේ පස් දෙනාගේ එකෙක් එකේ කාර්යයේ හිතේ පහළ වෙනකොට හිත අඳුරුයි. එතන ගතාපත්ත වැටෙන්නේ නැති වෙනවා. කලියුතු නොකලියුදේ සමතිත වෙනවා තේරුම් ගන්න හැකි වෙනවා. මේ ප්‍රශ්නය යටපත් කරන්නට කාමච්ඡන්ද නිවර්ණය කියන එක යටපත් කරන්න පිළිකුල් භාවනා පුරුදු කරනවා. දෙතිස් තුනකොත් ආසය යනවා දසාතු දෙනෙහි කරනවා. ඒකෙන් ධන නුවණ ප්‍රඥා සම්පදායයි. ව්‍යාපාදයේ කියන එක යටපත් කරන්න මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වඩනවා. එමින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදායයි. මුලින්ම මනස පවත් ගන්න ආලෝක සංඥා වඩනවා. රාත්‍රී කාලයේ දවල් කාලේ වගේ හිතාගෙන ආලෝකය අරමුණු කරනවා. එයින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදාය. බුද්ධාත් සූක්ෂමයේ නැලපවත් ගන්නට සමන් රත්නා සීලයේ පිළිබඳ වැඩිම ඉගෙන ගන්නවා ආනාපාන සතිය වඩනවා. මුලින් ලබා ගන්න ආභෝධයේ ප්‍රඥා සම්පදාය. විචිකිච්ඡා නැලපවැත්ීමට බුදුගුණ දාම්ගුණ සංගුණ වැඩි වැඩියෙන් පුරුදු කරනවා. සම්පූර්ණ ඉගෙන ගන්නවා. තුලින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදායයි. මෙන්න මේ කියන පංච නීවරණ යටපත් වෙන ඇටියට තමන්ගේ සිිතේ යෝනිසෝ මනසිකාරය ඒ කියන්නේ භාවනා මනසිකාරය පුරුදු කර ගන්නවා නම් තුලින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදාය නිසා සදායි සද්ධාවන්තේ සීලවන්තේ ත්‍යාගවන්තේ කියනවා. ප්‍රඥා සම්පදාය සියල්ලට වඩා ප්‍රධාන වෙනවා. ප්‍රඥා සම්පදායක දැනන්තා නුවණින් යුතුව ආදායම් මාර්ග නිසිතේ පවත්වා ගැනීමෙන් දැනුම් ධනවත් වෙනවා. ඒ වගේම යසෝ කීර්තිය වැඩි වෙනවා. නිරෝගී දීර්ඝාසී වෙනවා ආයුෂිනවර සුගතියකට යනවා. අනාගතින්ගේ පිටුවරයා ඔය සම්පත් හතරෙම යුක්ත කෙනෙක්. මහා ප්‍රඥා සම්පන්නයි, ඥාන සම්පන්නයි, සීල සම්පන්නයි, සංඝා සම්පන්නයි. එනිසා තමයි ධර්ම ප්‍රධානවත් වූ කෙනෙක්. එතුමාගේ අශෝකයේ මනලව දෙවුනෝ පවා පැතිරී ගිය කෙනෙක්. එතුමා නිරෝගීව ජීවිතාසින් දෙකෙනෙක්. එතුමා ආයතනවල සුසිත ජීව ලෝකයට නියත වූ කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ඥානය කියන ගුණාංග හතර ඇතුව ධාර්මිකව ධනවත් වූවා නම් යමු ඔබ තනසාට ජයග්‍රහණ හතරක් තිබෙනවා. ජයග්‍රහණ හතරක් තිබෙනවා. පළවෙනි ජයග්‍රහණය තමයි තමන්ගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් හේලක හේලිකාවන් සමග තමන් හිත විඳිනවා. ඒ කියන්නේ සුදුසු කාර්යයෙන් ආහාර පාන ඇඳුම් පළඳුම් යාන වාහන මිල මුදල් පිළිදොර පරිහරණය කරනවා. තම ජීවිත රචනාවක් ඇතුළේ. එතන හරි හම්බ කරන දේ හතරට බෙදලා හතරෙන් එකක් පරිභෝගයෙන් ප්‍රයෝජන ගන්නවා. හතරෙන් දෙකක් කර්මාසන යොදනවා අනිත් අකදෙමික අනාගතය බලා සංපත් කරනවා. ඒකයි තම ජීවිත කාව. අමුදේර සංපත් වීම පළවෙන ජයග්‍රහණයයි. එමේ ජයග්‍රහණය අතුන්ගෙන් තොරුන්ගෙන් දින්නෙන් ගලෙන් අපේ ඥාතියෙන් යම් යම් ආපදාවක් ආවා නම් නඳු අප කරදරාදියක් ආවා නම් සමා ප්‍රඥාවෙන් යුක්තයෙන් සද්ධාවක් කියලා ත්‍යාගයක් උපදින්නේ දැයි මන්නගේ කලබල නැගේ කලජනින් චේතනාවලින් තොරව අහවල් ගමේ වැය කරමින් ඕනම් විපිතේ ජයග්‍රහණය කරන අපි බලන්න ඉන්නේ කාර්මයේ බෞද්ධයෙකු විසින් යුතුයකම් පහක් සිදු කරන්න තියෙනවා ප්‍රකාම කරගන්න ජාති බලි අතිති බලි සුභකේත බලි ආදි බලි දේවතා බලි කියලා ඒකම් යුතුයකම් ඥාති බලය කියන්නේ තමන්ගේ මවපස පියපස තියෙන ඥාතීන් මිසකේ අවශ්‍ය දේ සංග්‍රහ කරනවා. ගතසීතේ මෛත්‍රී වචනින් හරි සංග්‍රහ කරනවා. අවිනාශ බලය. අකුත බලය කියන්නේ තමන්ගේ නිවසට ආගන්තුක වෙනවා නම් හිතවත් අහිතවත් දිනකමුද සවරු නම් අමුවත් ගන්න අවශ්‍ය කරන දිනේ දෙක නිලමුදා හැම දෙයකින්ම අසුකම් ඉස්ස සිද්ධ කරනවා. ආගන්තුක සත්‍යාව භූම ගෞරවයෙන් සිදු කරනවා. අතිරේකාවත් ආගන්තුක සංග්‍රහ සිද්ධ කරනවා. ඊළඟට අමෘතේක බලය කියන්නේ මේ සංයෝගය අනුකම්පින් පාලනය කරනවා. සාධ බලය කියන්නේ රජදරුවන් වෙත කාලක සංකේ වෙත ආදායම් බදු දෙවීම හා නිස්වරුකත් අනුගමනය කිරීම. ඒක රජවරුන් කරන ගෞරවයක් යුතුකමක්. උද්දේශ බලය එවාගෙම දේවතා බලය කියන්නේ සමන්ත ආරක්ෂක දෙවි දේවතාවෝ ඉන්නවා. ග්‍රාම ආරක්ෂක, නගර ආරක්ෂක, දීප ආරක්ෂක, ආදී වශයෙන්. ඒ දෙවි දේවතා මුදිතා සම්පූර්ණ වෙනවා. ඔබෙන් භාවනා පහ සඳහා ගණනය කරනවා. සංකප්ප සමග්‍රහණය. හතරෙනි ධ්‍යානය තමයි යේසේ සමන බ්‍රාහ්මනා සංසිතෝදස්සේ නිමිත්තා සදා ප්‍රමාද ප්‍රතිවිරතා ඒ සමස්තානම් ධම්මේ සමස්තානම් සමිතේ සමස්තානම් පරිණාසං චේතේ උද්දග්ග සංදස්සනම් පතිච්චේ කියලා සිල්වත් වෙනවා සයිද්දෝ වෙනවා අපි සිල්වත් වෙනවා සයිද්දෝ තමයි මන ප්‍රමාදය යටපත් කරගෙන සාන්තිය මෛත්‍රිය ගුණය විභාගර තම තමන්ගේ ආත්ම දමනය කරගන්නින් වැඩි ඉන්නවා. උනාසේලාට මෙවර පින්දපාත කුලනාසන දිලවනක් ප්‍රත්‍ය කියන යම් කිසි සංකේතයෙන් අනිත්‍යව කිරීම උද්භාවික දාන දක්ෂතාව තියෙනවා. උද්දග්ග කියන්නේ අර ඉහළ බලා යන උසස් බාහට පණගෙන දාන පරිත්‍යාගයෙන් සිද්ධ කරනවා. හරි දාන දක්ෂතාවක් තියෙනවා. ඒ කෙරේ සංකල්පවල දුදීමාගේ අසරණවල තියෙන දාණයට දාණය කියලා මොකද මේ වස්තුනාව කියන්නේ වස්තුනාව කියන්නේ සිල්ලෙතුන් පිරිනමන පරිත්‍යාගයයි ආන දක්ෂනාව මේක අතරින් ජාග්‍රහණයයි දැන් මේ විදිහට දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැදයි කියන මොකද සේවිකාවන් හා Taman සැපෙඳීමේ සඳහා එවාගේම ආපදාවන් සඳහා ධන වැය කිරීම සඳහා යුතුයකම සහ සිද්ධ කිරීම සඳහා ධන වැය කිරීමත් දාන දක්ෂිනාවන් සඳහා දානය වැය කිරීමෙන් කෙරෙන කුසලාකාර ධනෙ පරිත්‍යාගය ධනෙ විදවීම නිස්සල ධනෙට යක් නෙවේ. එන්නත් නිසා දෙක නුවණින් සිද්ධ කරන්නේ. සම්මාපයන්ගේ කලකන්නේ රුක්නවා වෙන්නේ නෙවෙයි. සහෝදර සහෝදරියන් දූ දරුවන් අහු දරුවන් පෙරක සේවිකයන් කලකන්නේ කුසලා වෙන්නේ නෙවෙයි. එම කලකන්නේ තමන් විසිතේ මෛත්‍රිය කරුණා පිළිතුවාගෙන අනිත්‍යව සීලී ගුණෙ ගොමි. දුනෝපය දෙන්න අපට මේ විදිහට කලකුවා අපි ජනාතිය දෙන්න අපේ දෙවියෝ අපේ බ්‍රහ්මයෝ අපේ මුල් ගුරුවරු අපේ පින්කෙත් අපි කල කරන තෝරේ කියලා අමනාවෙන් මෛත්‍රියෙන් මෙයක් ගන්න තෝරන දීන ඇඳුම් කලඳුම් මේකේත් මොහොම දේ කියන සංග්‍රහ කරනවා අපි සංග්‍රහ කරනකොට තම වෙලාවෙදී මේ බලපවත් ගන්න යෝනිසෝ මනසිකාරය අපි කරුණාවෙන් මෛත්‍රියෙන් ගෞරවයෙන් නෝමින් කරන මේ උපස්ථානයේ දෙනවා කියන්නේ මේ දරුවන් මේක සේවිකාරන්නේ දීර්ඝෞෂධයක් වන වේවා වාසංකිතේ කුසාවේ පාල වේවා ප්‍රතිකාන්තේ ලක්ෂිතා පොණාපතේ ලක්ෂිතා ආයුර්ණ සකබල ප්‍රඥාවෙන් වැඩෙත්වා දලෝකාරලෝ ජයගෙන සතර දීපින් නිදී නිවන් දකිත්වා මත පතෝල් බෝධි නිවන් පිණිසනේ උපස්ථාන පින හේතු වේවා මේවා දිහිතාගෙන කරුවන්ට ඥාතින් දෙවෝගෙන කලකනකොට ඒක විශාල පින අපේට පුණ්‍ය නිදානයක් වෙනවා ඒ වගේම රජදරුවන් සාදාන රජදෙවියන් ආදී දේවල් සංවාද කරදර ආදී තැන්වල ධනය වැය කරනකොට හිතන්නට පුළුවන් තෝරන මේවා කරන්න පරිත්‍යාගයක්. මේ වගේ පරිත්‍යාගයෙන් මේවත් එකක්වත් වෙත්වා. මොහොතන්නේ අපාසෙත් නැලේවා. මතුමත්යේ තිබති පරාණේ නිවන් දකිනවා. ඒ වාගේ යෝනිසෝ මනසිකාරයෙන් ආසදාවන් විදේ ධනය වැය කිරීම කිසිවක් වාට සමුනවා ගන්න පුළුවන්. එවැගේම වාතීන කලදීන ආගන්තුකයන් කලදීන පහළෝදීන වාතීන තින්දීන දෙවියන් තින්දීන රජදරුවන් කලදීන ආදී දේවල් දෙවි අර වගේම කිසිම කිසියකින් ඒවා කරන්නට පුළුවන්. විපාකකින් දෙවියන් මේක උසාල පුණ්‍යම භාවනා කරනවා. ආගම කිල්ලකින් වාසනාවේ දීපයෙන් පස්සාන් කිරීම විශාල කිසියක් වෙනවා. අපේ ගැහණින් කෙනින් උපවාසකය පරිත්‍යාසමනේ දාන වශයෙන් සිල්ලුතුන් වහන්සේලාට දී ඖෂධයක් සමාවතුවක් යන වේවා ආනන්ද වහන්සේලාට ආදීයන් සැකබල ඥාන ගන්නා සීල සමාධි ප්‍රඥාගෙන මෝරලා ඥානලිකා මාර්ගඵල නිවන් ලබන්න අපේ මේ උපස්ථාන උපකාර වේවා අපට ඒක කුල අසංබෝධිය නිවන් පිණිස වේවා කියන මේ මනස කාර්යයේ සිල්ලුතුන් සැලකීමේදී මහා ප්‍රමුඛ ආදර්ශයක් වෙනවා ඒකද බුදුරජාණන් වහන්සේ දැන් අනාථකෙල්ලේ සිටුවන් ආතනේ කාරණාවක් දලහක් දේශනා කළා. ආර්යයේ කියන්නේ සම්පතනේ යහපත් පැතුම් හතරයි. ධර්මයෙන් ධනවත් වීම, විෂෝ තීර්ථයේ පැතිරීම, නිරෝධීව දීර්ඝායතන වීම, ආයතනයේ සුගතිය යන හතරයි. අමතනා හේතු වෙන සද්ධා සම්පදා, සීල සම්පදා, සාරි සම්පදා, ප්‍රඥා සම්පදා හතරයි තමයි. සම්බුදුන ජයග්‍රහණය තමයි ජනාතියන්, සහෝදර සහෝදරියන්, දීදාරියන් මේ තුළින් හිතන්නේ කියලා දෙකේ විකාර සැපෙන්නේ සත්‍යය ආපදාවන්ගේ සංකාමයේ ධනේ වැසොතේ ජය ගැනීම දෙක. විකල්ප අයිතිකමියන තුනේ දාන දක්ෂනාවන් පිළිගැනීම පහතර. මේ කාම දෙලානේ ඒ අනාගත කෙනෙකුගේ සිටේදාගේ ජීවිතේ සම්බන්ධයි. කුමන ධාර්මික ධනවත් වූ කෙනෙක්, රසෝපිරිත කෙනෙක්, එවැගේම දීර්ඝායසින් කෙනෙක්, සිටිත ජීවන ලෝකෙට නියත වූ කෙනෙක්. හිතනවා සදා සංග්‍රහවන්තේ, වේලවන්තේ, ත්‍යාගවන්තේ, ඥානවන්තේ. හිතනවා සදා ජයග්‍රහණය අත්පත් අත්කරගත කෙනෙක්. එතුමා සමන්ති දෙන්න දෙනෝපියන් දීගාරියන් කෙනෙක් විකාලන්ත සතේක පණවා ගත්තා. නිසා මේ මාර්ගඵලලාභී මාර්ගපත් කරගත්තා. ඔයාලේම තමන්ගේ ධන භාණ්ඩාගාරය හිස්ති වේලාවේදී පවා අසන්තිකරයෙන් ජයගන්න සමත් වෙනා දේලකාරය සමා බහුවේ කළා. වැඩි යුතුම ගත අධිර්ගය තමයි විදුකම් ඉස්ස කළා. එවැගේම ආයතනාල මතනම සිද්ධ කළා ඒ කාලේ පරිත්‍යාග සීලයෙන් ප්‍රධානත්වය දරුවා වාසිත තිබුණේ. ඉතින් ඒක තමයි හතර කෝටයක් ගණන් කරලා. සමාජ විදෙර මිනිස්සුන්ට ඉතිහාසයේ ප්‍රධාන කඩකරකට ආරම්භ ප්‍රදාන කරනවා තිබුණා. තලක දේවාලයන් යුද්ධ වන්දන ප්‍රතිභාරණ කරනවා කියනවා. එනකොට දන් පින්කම් කරනවා. එළවෙන මාතක අසලයකට හේව සමාදන් රැකෙන හේතුක විකාරන්ද කැදුව ඒවාගේ කුරුම කුණවන්ත ජීවිතයක් ගත කරන එතුම ආයතනයේ කෙළවර සිසු ජීවෝ පිටපත් ලැබුවා එනි නවතින්නේ එනි ආයත ඉඳගෙන ඉහළ ඉහළට ගිහින්නේ ලක්ෂ්ම ලෝකයේ සිටින්නට පිළිවෙත ගිහින්නා ඔබ තුන්ක බණකලියගේ සමාදන් වේලා සිද්ධ කරනවා කියනවා සදාවාට ගිහින කිසිම කරකට ඉඳලා ඉඳලා අතනිකාවට ගිහිල්ලා පයිස තිස්වාසයේ තිස්වාසයේ පයිසේ අරියස්සේට පස්සෙලා සුවන් හරිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනේ ප්‍රවස්තිය උතුමාගේ ජීවිතයේ අනිත්‍යතාව කඩකතාවට ගැටගැහෙන්නේ කෙලෙසයි. මේ කලක බැලීමේදී බුදු සසුනේ මහරහතන් වහන්සේලා ඔබ ලෝකෝත්තර නිවනට පත් වෙන සතර ගමනේදී දෙන්නේ ගුණාංග හතර දියුණු කරගෙනයි. ඒවා සංකදා සීල සංකදා සාධ සංකදා සංඥා සංකදා මේ විදිහට ඒ සාන්තිනා සංඝහන්සේ විචාසන්ත කල්පලක්ෂය පුරාම බෝධිසම්භාර පුරාගෙන ඉන්නා මාන පරාජයට ලෝකුනා දුරු පදවියට සමිනා සුරේක්ෂා සමින්දක් මෙන්නේ දසු අනාදාම් යක්ෂයන් දීකයන් කියනවා කෝටියක් ලක්ෂයක් වෙනවා සමාන හදවල් කරගෙන දේවා අනාගතේ බලන මානින් මාසයෙන් විදල දේම පිටස්මින් අස්තංග සමන්වායක බ්‍රහ්මචර්යයෙන් ඉද බුදුරජාණන් බලදාස්වාංශයෙන් යුතුව අදිස්ථාන බල පිළිතුරා සුවාතෝ භාසක් ධර්මස්කන්ධය දේශනා කළා සමන්වාසී ආයතනයේ කෙළවරේ දසදහසක් ලෝක භාෂේ ඒකාලෝක කලි දීපහමත් දරුණාසේ පිරිනිවන් ලැබියා රහතන් වහන්සේලා දෙතින් වෙනවා. ඉති ආර්යයන් වහන්සේලා දෙති ගාමී වෙනවා. ප්‍රති ගණකාල කෝපිය පරමාරූපෝ මේ පරිලෝකියා. අන්දිතියා රස්සාන දේ රාජගාන යන්තු කුමාලිකා දිත්‍යයේදී අමයා ගවනින් මස්සාවතේ තේනවා.